ඒක නිසා අර දෙන උපදේශ වලින් පිට මොනවත් කරන්න යන්න එපා. අනිත්‍ය දුක්ඛ අනාත්ම මං කියලා නැහැ කාටවත් බලන්න කිව්වා. ඒ සම්පූර්ණයෙන්ම වැරදි ඒක. ඔයගොල්ලෝ මගේ දෙන උපදේශ අනුව නෙමෙයි ඔය වෙන වෙන පොත්වල දීන ඒවා තමයි ඔළුවේ තියාන්න බාරක්. අද බනට කිව්වනම් අනිත්‍යයි මෙහෙමයි හුස්ම දිහා බලන් ඉන්නකොට හුස්මේ අනිත්‍ය බලන්න පුළුවන් කියලා කිව්වම ඒක ඔළුවේ තියන් තමයි ඔයගොල්ලෝ අද බලනවා. ටීවී එකේ ගියේ බනට. සාපේක්ෂව තමයි භාවනා කරන්නේ. මම දර මම දෙන උපදේශ නෙමෙයි බලන්නේ. එතකොට කියනවා මෙන්න මම හුස්මේ අනිත්‍ය බැලුවා. අනාත්ම බැලුවා. අනිත්‍ය අනාත්ම නම් දුකයි කියලා තේරුම් ගන්න. එහෙම කරන්න නම් ඊට වෙච්ච ආනාපානසති සූත්‍රයක් දේශනා කරන්න ඕනේ නෑ. එක පියවරක් දැම්මම ඉවරයි හුස්ම දිහා බැලුවා. ලක්ෂ මේ වැටෙනවානේ. කියලා. එහෙම නෑ මේ හිත ප්‍රමාණිකූලව තමයි අපි හදාගෙන යන්න ඕන. අර කෑමක් හදනවා වගේ. ඒ කෑම වට්ටෝරුවක් දාලා තින්නේ ඇයි? ඒක වෙනස් වෙච්ච ගමන් කෑමේ රස වෙනස් වෙනවා. අද ඔක්කොම ටික අපිට ගීත හැගෙන මේ සුදුළු නොයි ගුරුයි ඔක්කොම එකට දාලා මෙනිවත් දාලා ඔක්කොම එකපාර අනුවා මෙවරයිනේ. සැරෙන් සැරේ මේකෙන් දාන්න මේකෙන් දාන්න මෙහෙම දාන්න කියලා කියන්න ඕනේ නෑ. කෑම වට්ටෝරුව. එහෙම එහෙම ඔක්කොම එකපාර දැම්මට එහෙම එන්නේ නෑ. එහෙම කෑමක් හැදෙන්නේ නෑ. අච්චාරුව වගේ නම් අවුලක් නැහැ ඉතින් අච්චාරුව. කෑම කියලා අච්චාරු තමයි අද කන්නේ. කෑම වට්ටෝරුවක් දීලා දෙන්නේ මේ පිළිවෙලට ඒ ටික කරගෙන. දැන් වෛද්‍යවරයෙක් ගත්තා බෙහෙත් වට්ටෝරුවක් දෙන්නේ කෑම වලින් මේ බෙහෙත් ඒ බෙහෙතෙන් කොච්චරක් දුරට ලෙඩේ හොඳ වුණාට පස්සේ තමයි ඊළඟ බෙහෙත් ටික දෙන්නේ. ඒ ඒ ඒ බෙහෙතට කොච්චර ලෙඩාට ඒ ඒක ට්‍රීට්මන්ට් එක ආන්සර් කරාද කියලා බලලා තමයි ඊළඟ බෙහෙත් දෙන්නේ. වැඩි කරනවාද අඩු කරනවාද කියලා තීරණය. ඉතින් දැන් මේකේ හැමදාම එකම බෙහෙත් වට්ටෝර මේ තමයි දෙන්න වෙන්නේ. ඒ ඉම්ප්‍රූව්මන්ට් එකක් නැහැ. ඒ කියන්නේ යෝගාචරයට තේරෙන්නේ නැහැ මේ භාවනාව දියුණු කරගන්න ඕන විදියට. ඒ ආකාරයට කොහොමද භාවනා කරන්නේ? ඉව් එකේ එම්මම කරගෙන යනවා උස්ම උස්ම විස්තර බාන්න කියපුවා විස්තර බල බල බල බල බල ඉන්නේ. උස්පේ විස්තර බලන්නේ හිත ඒකාග්‍ර කරගන්න, තැම්පත් කරගන්න. විස්තර බලනකොට බලන විස්තරයට සාපේක්ෂව කොයිතරම් දුරට මනස ඒකාග්‍ර වුණාද කියලා දැනගන්න ඕනේ. ඒ පිළිබඳව හොඳ අයිඩියා එකක් තියෙනවා. ඒ tempat භාවය නැති වුණේ කොතනදද? ඒ tempat භාවය නැති වෙන්න මොකද්ද බලපෑම? ඒ බලපෑමෙන් කොයිතරම් දුරට tempat භාවයට නැවත බලපෑමක්. මේ හැම එකක්ම බලන්නේ. එතකොට තමයි යෝගාචරයට තියෙන්නේ ඉස්සර සිතිවිල්ලක් එනකොට මෙන්න මේ ප්‍රමාණයෙන් මගේ භාවනාව සම්පූර්ණයෙන්ම අඩා බිඳලා යනවා. නමුත් යෝගාචර ටික කාලයක් යනකොට යෝගාචරයට තේරෙනවා මනස තැම්පත් වුණාට තැම්පත් අවස්ථාවේදී ඉතිවිල්ලක් ආවට තැම්පත් භාවය නැති වෙන්නේ නැහැ කියලා. යෝගාචර දකින්නේ බෑ. ඒක දැක ගන්න නැතුව කොහොමද භාවනාවක් දෙන්නේ? අන්න එතකොට යෝගාචරය දැනගන්නවා ඒ සිතිවිල්ල නෙමෙයි. සිතිවිලි 100ක් ආවා. සිතිවිලි 1000ක් ආවා. ඔච්චර ආවත් දැන් මගේ මේ හිතේ තියෙන තැම්පත්භාවය එන සිතිවිල්ලකට අඩා බින්දලා දාන්න බෑ. එහෙමනම් අපි අවධානය යොමු කරලා තියෙන්නේ හිතවිල්ලටද හුස්මටද තැම්පත්භාවය. ඒකාන්ත තමයි. තැම්පත්භාවය තමයි මොනිටර් කරන්නේ. ඒකයි අපි දැනගන්න ඕනේ. එතකොට යෝගාචරයා තේරුම් ගන්නවා. එනම් මේ එන හිතිවිලි මෙනෙහි කරන්න ඕනේ නැහැ. මුල් මුල් කාලේදී ආධුනික යෝගාචරයක් වශයෙන් හිතනවා හිතනවා කියලා හිතවිල්ලක් හිතවිල්ලක් කියලා මෙනෙහි කරා රූපයක් රූපයක් කියලා මෙනෙහි කරා ආලෝකයක් එනකොට මෙනෙහි කරන කරන්න කියලා අපි උපදේශ දීලා දෙනවා. නමුත් යෝගාචරයට තේරෙනවා පාරයක් යනකොට ආලෝකයක් ආවට, ශබ්දයක් ආවට, රූපයක් ආවට මේ තියෙන තැම්පත් භාවය නැති වෙන්නේ නැහැ කිය. අන්න ඒ ආභෝධය එන්නේ නැහනේ. ওই විදිහට භාවනා කරා. අන්න ඒ ආභෝධය එන්න නම් තැම්පත් භාවය අපි මොනිටර් කරගෙන ඒකට අවධානය යොමු කරගෙන තමයි හුස්මට හිත යොදන්න ඕන. ටික ටික එක පුහුණු වෙනවා. පැහැදිලි නේද කියන්නේ තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා. තේරුවන් සන්නේ. ඒක ඒක හොඳයි. හොඳයි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. හොඳයි. දැන් අපි අද වැඩසටහන ආරම්භ කරමු නේ. එහෙනම් සීලම් දෙනා මයික්‍රොෆෝන් ඔන් කරගෙන සාදුකාරයන් පවන. සාදු. Namo tase bhagavato arahato sama sambuddhassa. Namo tase bhagavato arahato sama sambuddhassa. Namo tase bhagavato arahato sama Buddham saranam gacchami. Buddham saranam gacchami. Dhammang saranang gacchami. Dhammang saranang gacchami. Sanggam saranang gacchami. Sanggam saranang gacchami. Tutiampi buddhang saranang gacchami. Tutiampi buddhang saranang gacchami. Tutiampi dhammang saranang gacchami. Dutiampi ya, gitu. sanggang saranang gacan, Tatiampi buddhang saranang gacchan. Tatiampi dhammang saranang gacchan. තතියම්පි සංගම් සරණං ගච්ඡාමි තතියම්පි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියා අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි <coughs> ඉසරේණ සද්දෙන් යුක්ත පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්තා අප්පමාදේන සම්පාදේ තබ්බං සාදු සාදු දැන් අපි අද ඉර්ධින සමූහ භාවනාවට ආරම්භ කරන්න අපි අද කාල වේලාව ඉංගරගෙන බලාපොරොත්තු වෙන්නේ එතකොට අද අද මේ වැඩසටහනට අලුතෙන් සම්බන්ධ වන කවුරු හරි ඉන්නවද මේ පළවෙනි අතාවට සම්බන්ධ වෙන කෙනෙක්? පාසකෙක් හෝ පාසිකාවක් ඉන්නවද? එහෙමයි ස්වාමීනි. ඔව් කවුද මේ? රවිදු ඩයස්. ආ. දැන් එතකොට අපි මූලික උපදේශ ලැබිලා නැහැ නේද? මූලික උපදේශ මම group එකේ තියෙන ටික ස්වාමීන් වහන්සේ මේ කියවුවා. කියවලා පොඩි අදහසක් ගත්තා. හරි. කමටාවට දාලා නැහැ නේද? දැන් එතකොට අපි සමූහ භාවනාවක් වශයෙන් ගත්තට පස්සේ දැන් ගොඩක් දෙනෙක් මට ඉපෙරේතර මාත්මික වූවා. ඉතින් අර සාමූහික භාවනාවේදී අර තනියෙන් භාවනා කරනට වඩා ලොකු දියුණුවක් භාවනාවෙන් අපිට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා තමයි මේ සාමූහික භාවනාව අපි මේ වැඩසටහන ආරම්භයේදී පවත් ගන්න තීරණය කරලා තියෙන්නේ. එතකොට අපි යෝගාචරයෙන් මාසෙ දැන් මර කලින් කිව්වා වගේ අපි දැනගන්න ඕන අපි මේ කරන්නේ මොකද්ද කියන එක. මේ භාවනාවක් කරනවා කියලා අපි මොකද්ද කරන්නේ? අපි මූලික වශයෙන් අපි දැනගන්න ඕන මේ භාවනාව කියලා කියන්නේ අපි දන්නවා බොජ්ජංග ධර්ම වඩන්න. සප්ත බොජ්ජංග වැඩිම තමයි මේ භාවනාව කියන වචනේ අරමුණ. ඒක භාවනාව කියන්නේ වැඩිම. ඒතර වඩන්න මොනවද බොජ්ජංග ධර්ම. ඒතර පළවෙනි බොජ්ජංග ධර්මය තමයි සති සම්බොජ්ජංග. ඊළඟට ධම්ම විදිය. ඊළඟට වීරිය ආදී බොජ්ජංග ධර්ම අපිට වඩාගෙන යන්න තියෙනවා. එතකොට සති සම්බොජ්ජංගේ වැඩිම අපි ගත්තට පස්සේ අපි දන්නවා සතිය වඩන ක්‍රම හතරක් බුදුහාමුදුරු දේශනා කරනවා සම්මා සතිය. අරහස්ථාංග මාර්ගයේ සම්මා සතියේදී ඒ තමයි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, ධම්ම චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව වශයෙන් අනුපස්සනා හතරක්. ප්‍රධාන අනුපස්සනා හතරක් බුදුහාමුදුරු දේශනා කරන සතර සතිපට්ඨානයේ වශයෙන්. එතකොට අපි ගත්තොත් මේ සතර සතිපට්ඨානේ අපි ගත්තට පස්සේ අපිට මේ ආධුනික යෝගාවචරයට ආරම්භයේදී මේ සතිපට්ඨාන හතරම වඩන්න බෑ. ආධුනික යෝගාවචරයා හැමතිස්සෙම ආරම්භ කරන්න ඕන කායන පස්සනාවෙන්. කායන පස්සනාව කෙරෙහි එහෙම නැත්නම් කය කෙරෙහි එහෙම නැත්නම් රූපයේ කෙරෙහි යම් කිසි අවබෝධයක් මනසේ ඒකාග්‍රතාවයක් වටා ගැනීමක් ඇති වුණාට පස්සේ තමයි යෝගාවචරයට වේදනාන පස්සනාව ළඟට රූපේ නාම රූප වශයෙන් ගත්තා රූපේ තමයි අපිට මුලින්ම වැටෙන්නේ. රූපේ වැටහුණාට පස්සේ තමයි අපිට ඊළඟට නාම ධර්මතා වේදනා සංඥා එහෙම නැත්නම් සිතේ ස්වභාවය එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ යථා ස්වභාවය අපිට වැටෙන්නේ මේ කායන පස්සනාව සම්පූර්ණ කරාට පස්සේ ඒ නිසා සෑම භාවනා උදාවචරයක්ම කායන පස්සනාව කියන එක ගත්තාම පරයන්ක සක්මන වශයෙන් සහ දෛනික ජීවිතයේ උරුදු පුහුණු වෙන්න හැමතිස්සෙම අපි අදිෂ්ඨාන කරගන්න ඕන කටයුතු කරගන්න ඕන. ඒතර කායන පස්සනාව කොයිතරම් දුරට යෝගාවචරයාගේ දියුණු වෙලා තින්නේ කියන එක මත තමයි භාවනාව ඉදිරියට ඊළඟ අනුපස්සනා සතර හදිපට්ඨාන ඊළඟ ප ဋ ාණ ටික සිහිය පිහිටන ආකාරය තීරණය වෙන්නේ. එතකොට කායනුපස්සනාව වශයෙන් ගත්තා පස්සේ අපි දන්නවා ඊයෝ හතරක් තියෙනවා. එතකොට දැන් මේ වෙලාවේ අපි ඉන්නේ නිදි ඉරියව්වේ. අපි මේ වෙලාවේ ඉන්නේ හිටගෙන නෙමෙයි, ඇවිදිනව නෙමෙයි, නිදාගෙන නෙමෙයි. අපි දැන් පුටුවක වාඩි වෙලා ඉන්නේ. අපි කියන නිදි ඉරියව්ව. ඒතර අපි භාවනාවක් ආරම්භ කරනකොට අපි මූලික වශයෙන් අපි දරගන්න ඕන අපේ පහසු ඉරියව්වක අපි වාඩි වෙලා අපේ උඩුකය ඍජුව තබාගෙන සැහැල්ලුවෙන් සමබරව වාඩි වෙන්න ඕන. හොඳයි දැන් යෝගාචරයෙන්ට දැන් අවස්ථාව තියෙනවා තමන් ඉන්න ඉරියව්ව තුළ සැහැල්ලුවෙන් පාසුවෙන් වාඩි වෙන්න. එතකොට එහෙම වාඩි වුණාට පස්සේ යෝගාචරය පුළුවන් තරම් තමන්ගේ ඉරියව්වේ තියෙන සෝපහසුව එහෙම නැත්නම් සමබරතාවය කොයිතරම් දුරට සමබරව සමමිතිකව වාඩිලා තියෙනවද. එහෙම වාඩි වෙලා නැත්නම් යෝගාචරය පුළුවන් මේ විදිහට පොඩ්ඩක් නැගිටලා නැවත ඉන්න තැන නැවත සකස් කරගන්න. ඉන්න ඉරියව්ව නැවත සකස් කරගන්න පුළුවන්. ඒ කරන තියෙන වැඩ කටයුතු මූලික වශයෙන් තියෙන වැඩ කටයුතු ටික නිමා කළ යුතුයි. මෙහෙම කරාට පස්සේ යෝගාචරයට තේරෙන දෙයක් තමයි තමන් උඩුකය ඍජුව තියෙනවා. තමන්ගේ පොළවේ පොළවේ එහෙම නැත්නම් පුටුවේ තමන්ගේ පිටුපස ප්‍රදේශයෙන් තමන්ගේ කයේ සම්පූර්ණ බර ඒ කුටුවට ගමන් කරන්න තමන්ගේ පිටිපස්ස ප්‍රදේශය හරහා. ඉතින් ඒ අනුව යෝගාචර තේරෙන තමන් වාඩි වෙලා ඉන්නේ කි. අතර ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව අපි වෙන් කරලා ගන්නෙ තමන්ගේ පිටිපස්ස ප්‍රදේශයේ බිම වැදිලා දෙන එහෙම නැත්නම් පුටු වැදිලා තියෙන එකෙන්. අන්න එතකොට අන්න එතෙන්ට අපිට බාන ආරම්භයේදී තේරුවර පස්සේ S2 වහගෙන වම් අත උඩින් දකුණු අත තබාගෙන ඒ විදිහට අපිට ඉන්න පුළුවන් නම් අපිට මූලික වශයෙන්ම වැටේනවා තමන් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නේ කොහොමද? තමන්ගේ විවිධ අරමුණු කරා ගිය මේ සිත දැන් යෝගාචරයට තේරෙනවා විවිධ අරමුණු කරා හිත යන්නේ නැහැ. තමන්ට තියෙන එකම අරමුණ තමයි තම වාඩිලා ඉන්න අරමුණ. මේක තමයි සම්මා සතියේ ආරම්භය. හැබැයි තමන් තමන්ගේ සම්මා වායාම සම්මා ආජීවය සම්මා වාචා සම්මා කම්මන්තේ සම්මා සංකල්පේ එහෙම නැත්නම් සම්මා දිට්ඨිය යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් අපිට එහෙම වාඩි වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ පස්ස පැත්තෙන් ගිනි ගන්නවා වගේ ගැටියක් තමයි එන්නේ. ඕනනම් පුළුවන් ඒක බලන්න ලොකු අපරාධයක් කරලා. ලොකු අපි ගත්ත මනුෂ්‍ය ඝාතනයක් කරපු මා පුජ්‍යලේකට උතුව වාඩි වෙලා ඉන්නකොට ඔකට තේරෙන්නේ මුළු ලෝකෙම නිකන් ගිනි ගන්න ඔළුව ගිනි ගන්නවා වගේ තමයි දැනෙන්නේ. ඔකට වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සෝපහසුව Taman අත්දක ගන්න බෑ. Taman කරපු වැරදි අනිත් අයට කරපු කියපු දේවල් ඒ විනෝද වුණු දේවල් එහෙම නැත්නම් අනිත් අයට කරඬු වෙනු දේවල් ඕවා තමයි ඔළුවට එන්නේ ඒ මොකද ඒ ඔළුවට එන්නේ සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා වායාමයේ අපි අවුල් කරගෙන තියෙන නිසා. සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා වායාමයට අපි අපි අවුල් නම් ඒක නිවැරදිව ඒක ක්‍රියාත්මක වෙලා නැත්නම් අපිට සම්මා සතියේ යහපත් සීයේ නැකායන පස්සනාවේ සිය පාත්තන්න බෑ. ඒ නිසා බොහෝ යෝගාවචරයෙන් මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා ඒ වාඩි වෙලින් අරමුණට හිත යොදපු ගමන් විවිධ අරමුණු ඔස්සේ හිත යනවා. දැන් මේ වෙලාවේ අපිට ඒ වැරදි පෙරවැරදි හදා ගන්න බෑ. දැන් පෙරවැරදි හදා ගන්න වෙන්නේ එදිනෙදා ජීවිතේ. නිසා දැන් අපි කරන්නේ අපි පුළුවන් තරම් වාඩිලින් අරමුණ ඉස්සරහට බලනකොට අර අර අර සිතිවිලි ධාරාව අතරින් ඒ බාහිර සිතිවිලි ධාරා අතරින් වාඩිලා ඉන්නවා කියන එකත් ඕනම් බලන්න පුළුවන්. ඒ නිසා යෝගාචරය තීරණය කරනවා මම දැන් මේ එනේන සිතිවිලි ඔස්සේ යවන එක නතර කරලා මට දැන් වැඩක් තියෙනවා කරන්න. මොකද්ද වැඩේ? වාඩි වෙලා ඉන්න ඉරියව්ව සිය පවත්තන. අන්න එහෙම සිය පවත්තනකොට යෝගාචරයට තේරෙනවා තමන්ගේ කය ඍජුව පවතිනවා. උඩුකය ඍජුව පවතින මං අතුරින් දකුණත් තබා වෙන. ප්‍රඩමතරණිය. අපේ ඇඟිල්ලක්වත් සොලවන්නේ. චේතනාව පහළ කරගන්න යන්නේ නැතුව ඉන්න පුළුවන් බව යෝගාචරයට වැටෙනවා. ඒ වගේම කය සමබරතාවය ඒ ආදී වශයෙන් දැක ගන්න පුළුවන්. එහෙම ඉන්නකොට යෝගාචරයට දැනෙනවා තමයි ජීවත් වෙලා ඉන්න බවට තියෙනවා. ලකුණු මොනවද කියලා බැලුවා යෝගාචරයට වැටහෙන දෙයක් තමයි තමන්ට තේරෙනවා. චේතනා පූර්වකව මාවිසින් කිසිම චේතනාවක් පහළ කරගන්න නැතුව අඩුතරමේ අතේ ඇඟිල්ලක්වත් සලවන්නේ නැතුව ඇසිපිය ගසන්නේ නැතුව ඇස් එක වහගෙන තියෙන්නේ. ඉන්න කොටත් මේ කය යම් යම් දේවල් සිද්ධ වෙනවා. මොනවද මේ දේවල් ටික තමයි මේ අපේ මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල්. මොකද අපි චේතනා පහළ නොකර අතපය සලවන්නේ නැතුව ඉතියට මේ ජීවිතේ පවතින්නේ නැහැ. මේ ජීවිතේ අඛණ්ඩව පවතින්නේ. අන්නේ මේ ජීවිතේ අඛණ්ඩව පවතින දේවල් ටික අපිට දැන් උදාහරණයක් ගත්තොත් වාහනයක් ස්ටාර්ට් කරලා තියෙනකොට ඒ වාහනේ රියදුර වාහනේ ඇක්සලරේටර් එක පාගන්න නැත්නම් හරිද ගියර් දාන්නේ නැත්නම් ක්ලච් එක පාගලා ගියර් දාන්නේ නැත්නම් වෙන වෙන ලයිට් දාන ඒවා නම් මනම් මේ දේවල් ඔක්කොම නතර කරලා නිකන් හිටියොත් අර වාහනේ එන්ජින් එක විතරක් ගඩන් ගඩන් ගාලා භ්‍රමණය වෙන ආකාරය දැනගන්න පුළුවන් අන්න ඒ වගේ මොකද ඒක නැත්තම් වාහනේ නතර වෙනවා. අන්න ඒ වගේ අපිට තේරෙනවා අපි අනවශ්‍ය දේවල් හිතන එක නතර කරනවා. ඒතරා පහල කරලා යම් කිසි දෙයක් කරන එක නතර කරලා නිකන් ඉන්නකොට අපිට තේරෙනවා මේ කය සිදුවන අවම ක්‍රියාවලිය. මේක ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම ක්‍රියාවලිය තමයි ශ්වසන ක්‍රියාවලිය. හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අපිට දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට කයේ යම් යම් තැන් වලින් වේදනා දැනෙන්න පුළුවන්. හිස එකක්කුම් බඩ එකක්කුම් අත එකක්කුම් තුනට එකක්කුම් මේ විදිහට එන්න පුළුවන්. මේ වගේ යෝගාචරයට පුළුවන් යම්කිසි ආකාරයක් අපි ගත්තා හුස්ම දැනීම කියන එක දරනවා. යෝගාචරයට පුළුවන් මේ හුස්ම ගැනීම එහෙම නැත්නම් මේ හුස්ම ගැනීම ක්‍රියාවලිය දැනෙන්නේ අපේ සතර පද්ධතිය ආරම්භ. ඒතර මේ සතර පද්ධතිය තියෙන උඩුකය. යටිකය සතර පද්ධතිය නෑ. ඒතර යෝගාචරයට පුළුවන් මේ යටිකය අමතක කරලා උඩුකය කියපන්. මේ උඩුකය සිය පවත්වනකොට යෝගාචරයට වැටෙනවා උෂ්ම දැනීමේ ක්‍රියාවලිය කොහෙන්ද මේ යෝගාචරයට දැනෙන්නේ එක්ක නාසිකාග්‍රයෙන් දැනෙන්න පුළුවන් එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලෙමින් දැනෙන්න පුළුවන්. ඒතකොට යෝගාචරය කරන්න ඕන දේ තමයි තමන්ට වඩාත්ම උෂ්ම දැනීම ප්‍රකට වෙන දැනීමට සිය පවත්වන එක. නාසිකාග්‍රයෙන් උෂ්ම ඉහළ පහළ යනවා නම් අපිට ආනාපාන සති භාවනා කර්මස්ථානය තෝරගන්න පුළුවන්. ඒ වගේම උදරයේ පිම්වීම හැකිලිම කියන ඒ දැනීමෙන් හුස්ම දැනෙනවා නම් අපිට පුළුවන් පිම්වීම හැකිලිම කියන භාවනා කර්මස්ථානයේ සියපාන. ඒ වගේම යෝගාචරයට හුස්ම ගැනීම ක්‍රියාවලිය දැනෙන්නේ නැතුව යම් කිසි කායික වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව දැනෙන තැනට සිය පවත්වන්න පුළුවන්. මේ විදිහට සිය පවත්වනකොට ඒ වේදනාවේ ස්වභාවය වේදනාව මොන වගේද කියන එක යෝගාචරයට බලාගෙන ඉන්න තියෙන්නේ. එතකොට හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ඊටදී ටිකක් සංකීර්ණයි. හුස්ම ගැනීම අපි හිතුව නාසිකාග්‍රයෙන් දැනෙනවා කියලා අන්න එතෙන් යෝගාචරය කරන්න ඕන දේ තමයි නාසිකාග්‍රය සිය පවත්තලා පවත්තගෙන ඉන්නකොට යෝගාචරයට වැටෙන්න ඕන මේ යෝගාචරය හිතලා හුස්ම ගන්න ඕනේ මේ ස්වභාවික හුස්ම ගැනීමේ ක්‍රියාවලියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට ස්වභාවිකව හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තුළ කාරණා දෙකක් යෝගාචරයට වැටෙනවා එකක් තමයි නාසිකාග්‍රේ හුස්ම වැදිලා එහෙම නැත්නම් උඩුතලයේ හුස්ම වැදිලා හුස්ම ඉහළට යනවා ඒ වගේම නාසිකාග්‍රේ හුස්ම වැදිලා හුස්ම පහළට යනවා ඉතින් මෙන්න මේ අවස්ථාවේදී යෝගාචරයට පුළුවන් හුස්ම ඉහළට යන අවස්ථාව ආස්වාස වශයෙන් හුස්ම පහළට යන අවස්ථාව ප්‍රාශ්වාස වශයෙන් මේ ආශ්වාස ආස්වාසය කියන එක වෙන් කරලා අඳුර ගන්න ඕන. අනිවාර්යෙන් සෑම භාවනා යෝගාවචරයකම මේ ආස්වාස මේ ප්‍රාස්වාස කියන දෙක පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න ඕන. විශේෂයෙන් ආධුනික භාවනා යෝගාවචරය. ඊට පස්සේ මේ ආස්වාද ප්‍රාස්වාසයේ දැනෙන පැන හරියටම හොයාගෙන සමහරුන්ට හුස්ම දැනෙන තැනක් වැටෙන්නේ නැහැ. හුස්ම දැනෙන තැනක් වැටුන්නේ නැහැ කියලා ඒක ගැටලුවක් නැහැ. තමයි ආස්වාද ප්‍රාසංශය දැනෙනවා නම් එතන සිය පවත්තන තියෙන්නේ. මොකද ගැටීමක් නිසා තමයි දැනීමක් හටගන්නේ. ඒතර උදරේ පිම්බීමෙන් කිරීම. උස් කියන්නේ තමන්ගේ පපුව හරි උදරය ආස්වාදයේදී ඉස්සෙනවා ප්‍රාස්වාදයේදී පාත් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී යෝගාවචරයේ ආස්වාද ප්‍රාස්වාස බලන්නේ නැතුව උදරේ පිම්බීමෙන් කිරීම ගැන සිය පවත්වන්න ඕනේ. අන්න එතෙන්දි තේරෙනවා තමන් එක වෙලාවකට තමන්ගේ බඩ පිම්බෙනවා එක වෙලාවකට හැකිලෙනවා අන්නේ පිම්බීම හැකිලිම දැනෙන තැනට තමයි යෝගාචරය සිහිය යොදවන්න ඕනේ එහෙම නැත්නම් පිම්බීමටවත් හැකිලීමටවත් නෙමෙයි පිම්බීම හැකිලිම දැනෙන තැන දැන් නාසිකාග්‍රයෙන් හුස්ම දැනෙනවා නම් එතෙන්දී හුස්ම දැනෙන තැනට තමයි සිය පවත්වන්න ඕනේ හැබැයි දැනෙන්නේ නැත්නම් ආයසින් බලන්න යන අවස්ථාවකුත් නැහැ මේ අවස්ථාවේදී හුස්ම කෙරෙහි සිය පවත්වනකොට යෝගාචරයට පුළුවන් මේ කාලයක් එක්ක මේ හුස්මට මොකද වෙන්නේ ආස්වාසයට මොකද වෙන්නේ ප්‍රාස්වාසයට මොකද වෙන්නේ කියලා අර කලින් අර කතා කරපු නෝනා වගේ ඒ උපාසිකාව වගේ මේ හුස්ම දැනීමේ ක්‍රියාවලිය ක්‍රමානුකූලව ඒ දැනීමේ ක්‍රියාවලිය තමයි බලන්නේ හුස්මේ වෙනස් වීම කියන්නේ දැනීමේ ක්‍රියාවලිය තමයි වෙනස් වෙන්නේ. එතකොට මේ දැනීමේ ක්‍රියාවලිය වෙනස් වෙනකොට අපි මේ විස්තර බලනකොට බලනකොට අපේ සිතත් ක්‍රමානුකූලව ඒ හුස්ම කෙරේ. හිත ඒකාග්‍ර වෙන බව, තැම්පත් වෙන බව. යෝගාචරය වටහා ගන්න ඕනේ. මෙන්න මේ වටහා ගැනීම තමයි දිගටම පවත්වාගෙන යන්න ඕන. හිත තැම්පත් වෙනවා. හිත තැම්පත් වෙන සිටි හුස්ම දිහා බලන්න. හුස්ම දිහා බලනකොට හිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන සිටින් ආය හුස්ම දිහා බලන්න. හැමතිස්සෙම මේ හුස්මට සාපේක්ෂව අර මම කලින් කිව්වා වගේ සිත කොයි ආකාරයෙන් තැම්පත් වෙනවද කියන එක තමයි අපි අධ්‍යයනය කරන්න තියෙන්නේ. එහෙම නැතුව හුස්ම පස්සේ දුවන්න යන්නත් එපා. නමුත් විස්තර බලන්න ඕන. භාවනා ආරම්භයේදී විස්තර බලන්න ඕන. මේ බලන්න බලන්න බලන්න කොයි ආකාරයකින් හිත තැම්පත් වෙනවද කියලා බලන්න. ඉතින් ආධුනික යෝගාචරය එහෙම බලාගෙන යනකොට හිත බාහිර හිතවිලි එක්ක හිත යනවා. බාහිර හිතවිලිත් එක්ක හිත ගියාට පස්සේ හිත පිට ගියා කියලා දැනගෙන එකපාරටම හුස්මට හිත ගන්න යන්නත් එපා. එතකොට හිත පිට ගියාට පස්සේ අපි මෙනෙහි කරන්න ඕන යෝගාචරය මතක තියාගන්න මේක හොඳට අපි ඒරයි මෙනෙහි කරන්න ඕන හිතනවා හිතනවා කියන එක. සිතවිල්ලක් හිතවිල්ලක් කියලා මෙනෙහි කරන්න යන්න එපා හිතනවා හිතනවා කියන එක මෙනෙහි කරන්න. බාහිර අරමුණකට හිත ගිහිල්ලා දැන් හිත මේ බාහිර අරමුණේ හිතන හිතමින් තමයි ඉන්නේ. එහෙනම් ඊළඟට අපි මෙනෙහි කරන්නේ ඒ ක්‍රියාවයි. මොකද මේ ක්‍රියාවේ සිතනවා. සිතනවා සිතනවා කියන මෙනෙහි කරන්න ඕනේ. යම් කිසි ආකාරයේ රූපයක් ආලෝකයක් වගේ එකක් දැක්කොත් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරාම හරි. බාහිර ශබ්දයකින් බාධාවක් වෙනවා නම් මේ ශබ්දයට හිත ගිහිල්ලා ඒ ශබ්ද අඳුරගත්තා. අයි භාවනා අරමුණට ගන්න කලින් ශබ්දයක් ශබ්දයක් කියලා මෙනෙහි කරලා තමයි ගන්න ඕනේ. අන්න එතකොට අර බාධාවත් එක්ක භාවනා කරන්න යෝගාචරය පුහුණු වෙනවා. සිතවිල්ලක් එනකොටම දැනගන්න. මොකද අපි ඒක කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. සිතනවා සිතනවා කියලා ප්‍රෝග්‍රෑම් කරලා දෙනවා හිත දරගන්න වෙනවා හිතවිල්ලකට ගිය ගමන් මේ සිතීමක් ඒ කියන්නේ භාවනාවට අදාළ නැති වෙනත් සිතවි සිතවිලි ධාරාව හිත තියනවා කියලා යෝගා මේ යෝග මේ හිතට වැටෙන යෝගාචරයේ හිතට වැටෙන ඒ වැටීම ඇති කරලා දෙන්න අපි අර මූලික මෙනෙහි කිරීම ඔස්සේ දැන් එමනම් දැන් ඒ දුන්න උපදේශ අනුව 3:20 වෙලාව පිළියෙල. හතර වෙනකන් අපිට භාවනා කරන්න පුළුවන්. දැන් එහෙනම් මේ දුන උපදේශනෝ භාවනා කරගෙන යන උස්මේ ක්‍රියාවලියට මොකද්ද වෙන්නේ කියන එක සමානුකූලව බලාගෙන යන්න. දැන් භාවනා නතර කරන්න පුළුවන්ද? භාවනා නතර කරන සාදුකාරයක් පවන. Mm-hmm. අද භාවනා කරන්න ආපු දෙන්න ඉන්නවද? අපිට එහෙමයි. ඔව් කියන්න බලන්න මොකද කරන්නේ? ආ සර්නස් ඇක්ටිව් පරිදි මම පුටුවක ඉඳගෙන තමයි හිටියේ. ඒකට ඉඳගෙන ඉන්නවා කියන ඒ යව මෙනෙහි කරන්න පුළුවන් විදිහට සාමාන්‍යයෙන් කිව්වා අර පසුපස ප්‍රදේශයට බර වැටලා තියෙන එක. එතකොට ඒක ඒක මෙනෙහි කරලා ඊට පස්සේ මම බැලුවා කොයිකද කොයි විදිහටද අර දැනෙන්නේ කියලා ඒ කියන්නේ මොනවද දැනෙන්නේ කියලා හුස්ම හොස් ඒ කියන්නේ ඒ කියන්නේ අර ඉස්සෙල්ලම නිකන් ඇගේ තියෙන පොඩි වේදනාවකයක් දැනුණා. ඊට පස්සේ ඒකට පොඩ්ඩක් මේක වේදනාව දැනෙන එකටම නිකන් ඒක බලද්දි නිකන් ඒක ඒ කියන්නේ ඒක නිකන් නැති වෙලා වගේ කිය. ඊට පස්සේ ආයි හුස්ම වැටෙන විදිය බැලුවා. මේ හුස්ම වැටෙනවද කියන්නේ අර හොයනසිගේ කොතනින්ද මොකද්ද මේක දැනෙන්නේ කියලා බලන එක ඒතර හුස්ම වැටෙනවා වගේ දැනුණා හුස්ම කොතනින්ද දැනුනේ අහ ඒතර දැනුනේ බඩ හරියෙන් දැනුණා නිකන් පිම්බෙන ඇකිලන ගතියක් දැනුණා නාස් නහය අග හරියකින් නුත් දැනුණා යන්ත ඊට පස්සේ ඔය දෙකෙන් වැඩියෙන්ම වැඩියෙන්ම කොයි එකටද හිතේද එතකොට වැඩිපුරම මම දාන්න හේතුවේ බඩට ඒකට බඩය දිහා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ බඩේ පිම්බෙන හැකිලන ඔව් පිම්බෙන මේ දෙක වෙන් කරලා වෙන් කරලා අඳුරගත්තද ඔව් පිම්බෙනකොට ඒ කියන්නේ අර පිම්බෙන ස්වභාවය වගේ එකක් කියන්නේ ඒක තේරුණා ඇකිලනකොට ඇකිලන ගතිය නෝට් කරා ඊට පස්සේ අර හරියටම අර පිම්බීම ඇකිලිම දැනෙන තැන කියලා එක තැනක් මට හොයාගන්න බැරි වුණා. ඒකට සනනාසි වෙන්නේ තැන දැනෙන තැනක් මෙයා ගන්න කියලා ඒකට පිම්බෙනකොට තේරෙන්න තමන්ගේ ඇඳුම තද තද වෙනවා කියලා. ඔව්. ඒ වගේ එතනින් බලා ගන්න පුළුවන්. තන ඒ නිසා බලා ගන්න බැරුණා. ඒකට අර මම අතර මේ ඇඳුම අර පහත් කරලා වගේ ඇඳගත්තු ඒකට අර මේ මඩ හරි හරි දිස්සනවා. ඒකට මේ මේක හරියට දැනෙන්නේ නැත්නම් නාසිකාග්‍රයට ඒක යොදාන්න පුළුවන්. නාසිකාග්‍රයෙන් හුස්ම ඉහළ පහළ යනවනේ ඒකට යොදාන්න පුළුවන්. දෙකෙන් එකක් හරියට තෝරගෙන ඒක ඔස්සේ සිය පාත්තන්න තමයි තියෙන්නේ. එහෙමයි සර්. සිය පාත්තන්න පුළුවන් වුණාද ඒක? සිය පවත්වන්න يعني සිහිය තියාගෙන හිටියා මේ මට දිහාට. එතකොට ඒ වුණාට ඒක හරියටම කරන්න බැරි වුණා. මේ කියන්නේ කරගෙන යද්දි මට නිින්ද ගියා. එතකොට ඒ කියන්නේ හරියට කරලා නැහැ කියන එක. ඒකට ඉතින් ආයි එතනින් මේ වේ කළා ආයි සිහිය පවත්වන්න උත්සාහ කරා. පළවෙනි වතාවට නේ පළවෙනි වතාවට. කලින් පිටින් ඊට කරලා තියෙන එනකට අර මෙහෙම මේ කියන්නේ මේක තමයි පළවෙනි වතාව ස්වාමීන් වහන්සේගේ මේ උපදේශ පරිදි යන. ඔව් පළවෙනි දවසේ හරියට භාවනා අරමුණ හරියට තෝරගන්න. ඒක තමයි මුලින්ම කරන්න ඕන. තමන් කරන්න ඕනේ මොකද්ද භාවනාව? ඉන්දීමේ කිරීමට ආනාපාන විකිනින් දෙකෙන් එකක් තෝරගන්න. ඒක තෝරගත්තා නම් ඇති පළවෙනි දවසේ. එහෙමයි සර්. ගන්නට. පස්සේ ටික ටික මේ සැරේ දිනු කරගෙන විනාඩි 10 15 වැඩි කරගෙන වැඩි කරගෙන අන්තිම බලන්න. අපි අද අර ගොඩක් වෙලා කරානේ. විනාඩි 10ක් කරා නම් හරියයි. ඒතර නිදි යන්නේ. එහෙම. බෑ. බෑ කරොන්. දැන් කවුද ඉන්නේ භාවනාව අද්දකින් ගැන තමයි භාවනා අධ්‍යක්ෂකෙන් ඉදිරිපත් කරන්න තියෙනවද? ආසිරා ස්වාමීන් වහන්සේ. ඔව්. ඔකේ. ඔව්ද මෙල්ලානීද කවුද? මයික්‍රොෆෝන් එක ඔන් කරගන්න. එහෙම නැත්නම් කාවෙන කවුරු හරි කතා කරන්නකෝ. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා කියන්න. භාවනා කරගෙන යනකොට හුස්ම සියුම් වෙනකොට ස්වාමීන් වහන්සේ කකුලේ වේදනාවක් එනවා. ඒක මගේ තියෙන අසනීප තත්ත්වයක්. එතකොට ඒ වේදනාවට තමයි සිත පිහිට පිහිටෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක වේදනාව ඉන්නකොට ඒක ඒක වැඩි වෙලා ටික ටික අඩු වෙලා නැති වෙලා යන පස්සකුත් එනවා. එතකොට ආයෙත් හිත සුසුස්ම ගන්නවා උසෝවිතට සිහිය යොමු කරනවා. ඒත් එක්කම ආයෙමත් ඒ වේදනාව එනවා. ඒ එතකොට ආයෙත් ඒකටම හිත යොදවෙනවා. ඒ විදිහට භාවනාව යනවා ස්වාමීන් වහන්සේ දැන් ටික දවසක් ඉඳලා ඒ වේදනාවෙන් වේදනාවේ ස්ට්‍රෙස් හිත තියාගන්නවා හැරෙන්න මට එතනින් එහාට යන්න කොහොමද කියලා හොයාගන්න අමාරු ඒ කියන්නේ ඒ වේදනාව දැන් වේදනාව වේදනාව සිය පැවත්තම වේදනාව මොන වගේ එකක්ද දකින්න පුළුවන් ඒකේ විස්තරයක් ඕනනේ වේදනාව සංහස එක පහලින් පටන් ගෙන උඩට විසිදලා ගිහිල්ලා සමහරලාවට ඔළුව දක්වාම කොතනද කොතනද ඔය වේදනාව එන්නේ කොහෙද එන්නේ වේදනාව කකුලෙන් පටන් ගන්න කකුලේ පසුල හරියෙන් පටන් අරගෙන කකුල දිගේම ගිහිල්ලා සමහරලාවට ඔළුවටත් විහිදලා සමහරලාවට කකුල රස් වෙලා වේදනාව නැති වෙලා යනවා එපාර ඊපස්සේ ආයෙත් හුස්මට ගන්නකොට හුස්ම තියෙන සියුම්මමයි ඒත් ආයෙත් වේදනාව ආයෙත් මතු වෙනවා ඒ වගේ වේදනාවට වේදනාව දැන් වේදනාව නොදැනී ගිහිල්ලා ආයෙ මතු වෙන්නේ කලින් වඩා ප්‍රබල වේදනාව දැනෙනවද නැත්නම් ඊට වඩා අඩුවෙන් දැනෙනවද දෙවෙනි පරණ ගොඩක් වෙලාවට අඩුවෙන් දැනෙන කාරණාවට එක වෙලාවකට ගොඩාක් වැඩි වෙලා ඒක ඔව් වැඩි වෙලා අඩු වුණාට පස්සේ ආයි ඊළඟ සැරේ ඉන්නේ අඩුවෙන් නේද එහෙමයි වගේ ඒක ආයි තුන් හතර පාර එනකොට ආයිලා අර පළවෙනි තත්ත්වේ තරන්නේ නැහැ නේද නේද නෑ නෑ ඔව් නැත්තම් ඒ ඒ වේදනාව දරන්න නොගෙන තමයි ආනාපානෙ ඉන්න පුළුවන් නම් දිගටම ආනාපානෙ ඉන්නයි. දැන් දැන් ඔතන හරි උපදේශය තමයි යෝගාවචරයට දැනගන්න පුළුවන් වේදනාවට හිතේ දෙවුවත් ආනාපානෙට හිතේ දෙවුවත් වෙන්නේ එකයි. අන්න ඒක බැලුවේ නෑ නේද? නෑ සමිනාත් එතන බලන්න ඒක තමයි කියන්නේ. වේදනාවට හිතේ දෙවුවත් වෙන්නේ හිත ඒකාග්‍ර වෙන්නේ. ආනාපානයට හිතේ දෙවුවා දෙකක් තියෙනවනේ දැන් ආස්වාස ප්‍රාස්වාසය කියලා දෙකක් තියෙනවනේ. දැන් හිත දෙපාර තැන් දෙකකට යනවා. ඒ තැන් දෙකට යන ගමන් ඉඳි යකෙන්ට ගියා කියලා මොකද ප්‍රශ්නේ? ගැටලුවක් නැහැ. ඒකද දැන් ස්වාමීන් වහන්සේ කිව්වනේ අදත් දැන් කිසි වෙලාවල වෙනාවක් ගිහිල්ලා ඉවර වෙලා හුස්ම දැන් එතනම ඒ දෙන්නේ නැතුව හුස්ම චුට්ටක් ඒතර ඒ දෙසම බලන්නේ නැතුව පොඩ්ඩක් හිත තැම්පත් වෙන ගතිය බලන්න කියලා මට එතකොට සානහස හිත තැම්පත් වෙන විදිය බලන්න විදියක් මට තේරෙන්නේ නැහැ මොකද වේදනාව නෑ නෑ නෑ බල නෑ බලන්න විදිහක් හිත තැම්පත් ඒක තමයි කියන්නේ හිත තැම්පත් වෙන විදිය මේ හිතලා ආයසෙන් බලන්න යන්න ඕනේ නෑ Taman දරගන්න ඕනේ ආලාපානයේ හිතේ දුවත් හරිද වේදනාවට හිතේ දුවත් ඒකාග්‍රතාවේ පවත්වන්න පුළුවන් ඕන. අන්න ඒක තමයි දැක් ගන්නවා. ඒ කියන්නේ ඒකාග්‍රතාවය දැක ගන්නවත් දැන් අපි හුස්මේ සිය පවත්නකොට ආස්වාද ප්‍රාස්වාසය ගැන අපි සිය පවත්න්නේ. ඒ පවත්තලා ඒ අපේ දැනුවත්භාවයක් අපි දිනු කර ගන්නවනේ ඒකාග්‍රතාවයක්. අනේ ඒකාග්‍රතාවයේ හරවන වේදනාව දැනෙන්නේ නැහැ. ඒතර ප්‍රශ්නයක් නැහැ. වේදනාව ඉවරනාට පස්සේ ආයෙත් හුස්ම දැනෙනවා නම් වේදනාව ඉවරනාට පස්සේ හුස්ම දැනෙනවද? එහෙම තමයි. සියුම් හුස්ම දැනෙනවා. දැනෙනවා නම් මේ මීමී සැරේ අතරින් තියෙනවා. තිබ්බා කියලා. දෙකේම අපි දැනුවත් බව වෙනවා. මොකද ගැටලුවක් නැහැ නේද? තේරෙනවද? රෙඩ් බෝල් ගහුවත් පොලි බෝල් ගහුවත් බෝලේනේ. බෝලයක් තියෙනවා. මොකද ඔය ප්‍රශ්නයක් නැහැ. ඒක දුවන මේක දුවන තමයි. දඟ දඟ පන්දුවක් දැම්මත් මේක පන්දුවක් දැම්මත් බැට්මන්ට තියෙන ගහන්නනේ. එනවද? මොන පන්දුව දැම්ම අපිට මොකද? ඒක තමයි කියන්නේ. අපි කරන්නේ මොකද්ද කියන එක අවබෝධය කරගන්න. කරන්නේ මොකද්ද? ඒ කරන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගත්තට පස්සේ හරි ලේසියි. ටක් ගාලා වැඩේ කරගෙන යන්න තියෙන්නේ. ඒරණේ නිකේනේ. එහෙමයි තමන් අවබෝධ කරගන්න මොකද්ද මම මේ කරන්නේ? අවබෝධ කරගන්න පස්සේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ. දැන් වේදනාව වේදනාවේදී ආනාපාන ඉන්නකොට වේදනාව එක්ක ප්‍රබල නැත්නම් ඔය කලිනුත් ඔකට හිතේ එදුවානේ. ඒ ආයෙත් ඔතෙන්ට හිතේ දාන්න අවශ්‍ය නැහැ. හැබැයි ආනාපානෙට වඩා ඉන්න බැරි මට්ටමට වේදනාව ආපු ගමන් තණ්හාව අතන තර මාරු කරනවා. මාරු කරන්නේ අර ආනාපානෙ තිබ්බ දැනුවත් බාහිර තමයි මාරු කරන්නේ. ඒක නිකන් හරියට අර ගෙවල් මාරු කරනවා වගේ එහෙම කරන්න එපා. දැන් ගයක් මාරු කරනකොට ඔක්කොම අර මල් පැලත් උස්සන් යනවනේ. <laughs> අර ගෙදර තිබ්බ මල් පැලත් උස්සන් කියලා දෙනවා. කොට්ට මෙට්ට එහෙම එකක් නෑ මෙතන. මෙතන ටක් ගාලා දෙන්නේ ට්‍රැක් එක මාරු වෙන එක විතරයි. ඔයගොල්ලෝ වේදනාවට හිත යොදන එක අර නිකන් ගියක් මාරු කරනවා වගේ තමයි ගන්නෙ. ආයි මුලින් ඉඳන් ඔක්කොම. එහෙම නෑ අර ගත්ත දැනුවත් භාවයෙන් ටක් ගාලා අතින් අරක බැලුවෙච්ච. ඒක ඉවරනවා නම් මේක බැලුවෙච්ච. එහෙනම් නේද? ඒක හිත කලඹ ගන්න නැතුව ඒක කරන්න උහුණු වෙන්න. ඒ ඕක සැරෙන් සැරේ වේදනාවයි ආනාපානෙ එන එක ඒක තමයි. අපන්ට ඒක වාසියක්. ඒක භාවනාවේ ඒ වෙන කෙනෙකුට නැති හොඳ අවස්ථාවක්. එතකොට Tamanට ඉගෙන ගන්න පුළුවන්. Tamanට නොදෙන. හිතට නොදෙන ආරම්භු මාරු කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ හිතේ කැළඹීමක්. එදිනෙදා ජීවිතේ වුණත් කොච්චර හිතීලියාවක් කොච්චර අරමුණාවක් හිත ඒකාග්‍ර නම් කොච්චර හිතීලියාවක් ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. දැන් එක එකපාර කර බුදුහාම දේශනා කරන බුදුහාමරන් ආශ්චර්ය අద్භූත කාරණාවල එකක් තමයි බුදුහාඳුර කියනවා ආනන්ද මට විතරක ඉන්නේ ද විතරක එනවා මට. ඉන්නේ දැනුවත් භාවයක් සහිතව. බුදුහාමුදුරන්ට හිතවිල එනවා. අරමුණු එනවා. වේදනා එනවා. ඒ මොන දේ ආව? වෙනස් වෙන්නේ ඒකාග්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. දැනුවත් භාවය පවත්න්නේ. හැමදේම දැනගෙන තමයි ඉන්නේ. ඔගොල්ලෝ කරන්නේ ගෙවල් මාරු කරන්න යනවා. කර්මස්ථානේ මාරු කරනවා යනවා. දෙන දැනුවත් භාවයෙන් චේන් කරන්න විතරයි. අර ඕච්චි අර පිල්ල මඟ කරන්නේ. දැකලා තියෙනව නේද? පිල්ල මඟ කරන. අයි ගාණක් නැහැනේ. අයි කෙලින්ම කෝච්චි යනවා පිල්ල මරු. අයි මේ එන්ජින් එක ගෙනත් ගියහලා උස්සලා තියන්නේ නැහැ අනිත් පිල්ලේ. එතකොටම මාරු කරා ඉතින්. එතකොට අර පාරේනවා. ඕගොල්ලෝ කරන්නේ අර පිල්ලට කොච්චි දාලා එන්ජින් එක උස්සලා ගිහිල්ලා තියන්න යනවා අර පිල්ල. එහෙම කරන්න බෑ. අතෙන්දී එනකොටම අර වංගුවේදී අර හන්දියේදී මාරු කරගන්න. අවශ්‍ය නම් මාරු කරගන්න නැත්නම් අරගෙන යන්න. පැහැදිලිද? හ්ම්. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් ආපහු දෙන්නේ. තෙරුවන් සරණයි. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද ස්වාමීන් වහන්සේ මේ අර ඔබ වහන්සේ කියපු විදිහට මේ ටිකක් වෙලා යනකොට හිත හුස්ම සියුම් වෙනකොට ස්වාමීන් වහන්සේ අර තිත තැන්පත් වෙන ස්වභාවය ගැන බලාගෙන ඉන්න උත්සාහ කළා ස්වාමීන් වහන්සේ. සිතුවිලි කීපයක් ආවත් ඒ ඔස්සේ පොඩ්ඩක් හිත ගියා මුලදී. නමුත් ගොඩක් තැම්පත් භාවයේ හිත තියාගෙන ඉන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. Um, ඒ තැන්පත් භාවයේ ඉන්නකොට හිතවිලි ඇවිල්ලා යනවා දැක ගන්න පුළුවන් වුණාද ඒක මම? Um, හිත යන්නේ නැතුව තැන්පත් භාවයේ තියලා ඉන්නකොට හිත යන්නේ නැතුව හිතවිලි මෙහෙම යනවා ඉන්න යනවා. ඒක ස්වාමිනාංශ ඔව් අද නම් මට එහෙමම පැහැදිලිවම එහෙම කියන්න අමාරුයි ස්වාමිනාංශ. හිතවිලි හැබැයි ගොඩක් ආවා අඩුයි අද. Um, ශබ්ද වගේ එළියෙන් ඇහිච්ච ශබ්දත් වුණා නේද මෙතන? දැයි කාන්නේ දැයි කාලක් වගේ. ඒක දවස් සවාදාට අර මට දෙකයි කාලක් මට අන්තිමයි මම දාපු වර්තාවේ පැය දෙකයි කාලා මට මතක. මට කාලය හම්බුනත් මම මෙතන පාර එහෙමයි තියෙනවා. හොඳට තියාගන්න. ඒක තමයි භාවනාව ඊළඟට මොකක්ද වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් ඉතින් ගියාට දැන් තේරෙනවනේ කියන්නේ භාවනාව කියන්නේ අපේ චේතනා පහළ කරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි නේ ඔව් කරකට ගිහිල්ලා අපි නතර වෙනවා එතන උඩරිම ලොකු එනර්ජි එකක් ගන්නවා සමාධියෙන් ලොකු බලයක් අරගෙන තමයි ඉතින් ඊළඟ ජම්ප් එක පයින් ඉතින් අර තුම්පින්ම පයින් වගේ තමයි ඉතින් අරකට පැනලා අරකින් අරකට පයින්ද ඉතින් ඒකට අවශ්‍ය කරන සමාධි බලය මොකද සම්පූර්ණයෙන්ම භාවනා වෙන්නේ සමාධි බලෙන් යන්නේ සමාධිය කොච්චර තියනවද ඒ ප්‍රමාණයට තමයි ප්‍රඥාව දියුනේ. පරිමේන්ම එක හදාගන්න. දැන් ඉක්මනින් බාහන දියුනේ වාගේ ප්‍රාර්ථනා. හොඳයි ස්වාමීන් වහන්සේ පිරුවන් සරණයි. වැඩි මාත්සුනෙත් නැහැ නේද? නිකම්ම තංගාල කරගත්තා. <laughs> ඒ ස්වාමීන් වහන්සේ මම වැඩි හරියක් ඉතින් අර භාවනාව ගැනම තමයි හිතන්නේ. ගොඩක්ම ඒක තමයි හේතුව. මං එතෙන්නේ කියන්නේ මොනවද මං හදා ගන්න ඕනේ අඩුපාඩු මොනවද එන සිතුවිලි ඒ පැත්ත ගොඩක් මං අඩු කරගත්තා. ඒ කියන්නේ තමන් ගැන තමන් හරියට මොනිටර් කරගන්න. මොනිටර් කරොත් ඉක්මනින් එහෙමයි සෝන ඒ කියන්නේ මට භාවනාවේ මොන හරි ඔව් සිතුවිල්ලක් ආවොත් මං පහුවෙදාට මතක් කරන මට ආපු සිතුවිල්ල මේකයි මම මේවා ගැන හිතන්න හොඳ නැහැ කියලා මං එදායින් පස්සේ ඒක අයින් කරගන්නවා. ඔව් ඒක දවසේ එතකොට ඉක්මනින්ම දිනුනේ. ඒ කියන්නේ අඩුපාඩු ටික හදාගත්තාම හරියි. දර්ශනා මාර්ගයේ පොතක් කියවනෝ නේද? කියවන සාමිනවාස මට වෙලා හම්බෙලා මම පොත් කියවන එක තමයි ඉතින් කරන්නේ. ඒ විශේෂයෙන් බලන්න ඕන එකක් තියෙනවා සාමිනවාස මාත් විශේෂයෙන්ම බලන්න තියෙන ඉතින් භාවනාවේ මූලික ටික බලා ගන්න. ඊට පළවෙනි පොතේ යෝගාචර ප්‍රතිපදාව බලා ගන්න ඕනේ. ඊළඟ දිට්ටි විසුද්ධියට කලින් තියෙන්නේ චිත්ත විසුද්ධිය. ඔව්. ඒකේ තියෙන අඩුපාඩු මොනවද තව තියෙනවා නම් අර පොතේ තියෙනවනේ භාවනා මුලින් ඉඳන් පටන් ගන්න යන විදිහක් තියෙනවනේ. ඉතින් එහෙමයි ඒ ටික බලන්න චිත්ත විසුද්ධිය ඒවා බලන් ගන්න අවස්ථාවක් නැහැ. හැබැයි එතෙන්ට ආවහම ඒ ටික බලන්න. භාවනා එකම තැන ඉන්නත් හොඳ නැහැ. එයා ප්‍රාණ යන්නත් හොඳ. Thank you. දැන් තේරුම් ගන්න. තේරුම් ගන්න. දැන් එමුනම් අපි නතර කරනවා තව කාට කතා කරන්න තියෙනවද? කාදාට කතා කරන්න නැති අය ඉන්නේ. ඒගොල්ල හැමදාම කතා කරන්නේ. රසිත ඉන්නව නේද? රෙකෝඩ් කරනවා. ජයන්ත කමනි. දමයන්. මේ අය කවදාත් කතා කරන්නේ නැහැ. නිදුස්. දැන් එවනම් අපි එන වැඩසටහන නතර කරමු. දැන් එවනම් අපි අද තුරුදින සමූහ භාවනා වැඩසටහන මෙතනින් સમાપ્ત කරන්න තමයි අපි දැන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දිනත් භාවනා යෝගාචරයෙන් ලැබෙන උපදෙස් සහ තමන් විසින් කරගත්තා වූ භාවනා කුසලයෙන් පත් කරගත්තා වූ කුසල ශක්තිය සාසනික දියුණුව උදෙසා කටයුතු කරන්නේ සම්මෙද් දෘෂ්ටික දෙවි දේවතාන් වහන්සේලා දැක සතුටටපත් වී තව තවත් මේ මේ වගේ සාසනික කටයුතු කරගෙන යන ඔවුන්ගේ ශක්තිය ධෛර්යය ඒ වගේම ඔවුන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. <clears throat> ඒ වගේම පැතුරු සීල දිනාගෙම මේ වෙන විට මලගිය പ്രേත ඥාති හිත මෙත්තාදීන් යත්නම් අද දින කරගත්තා වූ සියලු කුසල ශක්තිය මේ වෙන විට ඔවුන්ගේ යම් කිසි දුක්ඛිත ආත්ම භාවයකට අවසනාවන්ත තත්ත්වයකට පත් වෙලා තියෙනවනම් දුබිරිගාමී ආත්ම භාවයකට පත් වෙලා තියෙනවනම් ඒ ආත්ම භාවයෙන් අත් මිදලා සුඛිත ගාමී ආත්ම භාවයකට ලැබ ගන්න මේ අද අපි විසින් මේ කරගත්තා වූ සියලු කුසල ශක්තිය අනුමෝදන් වෙන්න උන්ට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමු. උන්ට සුගතගාමි ආත්මභාවයක් අත්පත් කරගෙන අපි වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබ උතුම්ම චතුරාර්ය සත්‍ය ලැබ ගන්න ආරේෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උන්ටත් හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි අද මේ වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. හැම දිනම මේ දෙන දෙන උපදේශ අර තනුජා කිව්වා වගේ තමන්ගේ තියෙන අඩුපාඩු අනිවාර්යයෙන්ම බලන්න ඕන මොනවද තියෙන්නේ කියලා. එහෙම අඩුපාඩු මොනවද කියලා බලපු ගමන් සතියක් දෙකක් ඇතුළත බොහොම ඉක්මනින් ওই තියෙන ප්‍රශ්න, ieval වල ප්‍රශ්න ඔක්කොම ප්‍රශ්න ටික විසඳෙනවා. තමන්ගේ තියෙන අඩුපාඩු මොනවද කියලා බලන්න. මේ අඩුපාඩු වලට අපි චේතනා පාල කරන්න යන නිසා තමයි ඔය කියන දුක් ඇති වෙන්නේ. අර තනුජා උපාසිකාව කීප දේ ඉතාවත් නැහැ. දැන් යාට මොනම දුකක්වත් නැහැ. අර දාද රැට වෙනවද කියන එක පිළිවඳවත් යාට මේකක් නැහැ. අන්නේ විදිහට හිටියොත් තමයි භාවනා ඉක්මනින් දියුනේ. මේ අහක යන නයි කරේ දාගෙන අනවශ්‍ය දුක් විඳිනවා මේ චේතනා පහළ කරනවා. දැන් මේ සියලු දේවල් මතන තබාගෙන අද ඉඳන් අලුතෙන් තමන්ගේ යෝගාචර ප්‍රතිපදා අලුතෙන් ආරම්භ කරන්න කියලා ఆరాధన కరని అప్పుడు మేము అడిగినాం మీకు నిజం సిలో తిరువన్ సార్